උන්වහන්සේට මේ කතා කරලා ප්‍රශ්නේ ඇහුවේ ස්ත්‍රියද පුරුෂ කියලා දන්නේත් නැහැ. ඉස්සලා ගියේ ස්ත්‍රියවද පුරුෂයද දන්නේත් නැහැ. ඒ ස්වාමීන් වහන්සේට මේ ස්ත්‍රියදියා බලනකොටම පෙනුනේම කලින් හොඳට භාවනා කරලා හිත ගිහිලා තිබුණ දත්තට ටික විතරයි. උන්වහන්සේ ඒක දකිනකොටම එළියත් ආව හිස් බව විශේෂයෙන්ම ඒ කාන්තාව ඉඟි මරණ එකයි කරන්නේ. මුකුළු පාන එකයි කරන්නේ ස්වාමීන් වහන්සේට මොකද ස්ත්‍රියාවට ලැජ්ජයි දැනගත්තොත් කියලා. මොකද මේ gedara කරන්න වෙලා යන ගමන. පිටිපස්සෙන් පුරුෂයා ආපුවම අහන්න පුළුවන් බවක් දැනෙන්න වෙන්න ඇති. ඒ නිසා hina වෙලා ගියා. නමුත් ස්වාමීන් වහන්සේ ගත්ත සංඥාව අට්ටික සංඥාව. දත්තට වලින් ගත්තේ. දත්තට වලින් ගත්ත ගමම ඒ ස්වාමීන් වහන්සේ පණ කියන දද්ද නැද්ද මොනවාක්වත් බැලුවේ නෑ. ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා පෙරකල භාවනා උපනිෂේ සම්පatti නිසා ඒ දත්තට මති ශූන්‍යතාවයක් ඇති. ඒකේ තියෙන ධාතු දකින්න ඒ මතින්ම උපචාර සමාධිය දක්වම යන්න පුළුවන් වුණා. උපචාර සමාධිය මතින් විපස්සනාවට ගිහිල්ලා ඒ ශාංශේ ඒ පාරදී ගමන් කරමින්ම රහත් වෙච්ච බව තමයි පුතේ සඳහන් වෙන්නේ. මෙන්න මේ ටික බොහොමත්ම වටිනා සාක්ෂයක් විදියට මහසි භාවනා ක්‍රමයේ පිළිගන්න. ඒ මොකද මහසි භාවනාවත් මතක් කරන්නේ මේකයි කොතනින් හරි කමන්නේ ආධ්‍යාත්මික බාහිර මොන දෙයකින් හෝ අපේ හිත උපචාර සමාධියට යන්න පුළුවන් නම් මොකක්ද උපචාර සමාධිය කියලා මෙතන සඳහන් කරන්නේ නීවරණ ධර්ම යටපත් වෙලා. නමුත් තාම ධානාංග මත වෙලා නැහැ. මේක තමයි අපි සමහර වෙලාවට කියන්නේ ආනාපානේ බලාගෙන ආනාපානේ ඉවරයි. හිත පිට ගිහිල්ලත් නැහැ. නීතිපත වෙලක් නැහැ. සාද්දයකට ගිහිල්ලක් නැහැ. හීතුවිලි ඇවිල්ලක් නැහැ. වේදනක් නැහැ. නමුත් තාම කිසිම ධානයකට අවශ්‍ය කරන ආලෝකයක් හෝ ප්‍රීතියක් හෝ සුඛයක් හෝ ඒකාග්‍රතාවයක් මත වෙලක් නැහැ. මේ උපචාර අවස්ථාව ඒ සීමාවක්, කඩයිමක්. මෙතන අතහැරලා අසන් තව අල්ලගෙන නැති අවස්ථාවක්. ආන්න මේක ඇති කියනවා විපස්සනා වුණත් හරවන්න. මේකට විසුද්ධි මාර්ගය නම් ඍජු සාක්ෂයක් හපයන්නේ නැහැ. නමුත් විසුද්ධි මාර්ගය කියපු මූල ටිකාව සහ මහා ටිකාව දෙකේ සඳහන් කරලා තියෙනවා මේකට සදිසූපචාර. උපචාරයක කෙරෙන වැඩේ කෙරෙන මට්ටමට තමන්ගේ දත්තට දැකලා හෝ හිතලා හෝ අනුන්ගේ දත්තට මතින් හෝ මේ ශරීරයේ අරමුණු කරන්න පුළුවන් ඕනම දෙයක් අරමුණු කරලා තමන්ට පුළුවන් නම් ඒ අරමුණෙහිම හිත නිමග්න කරන්න. අරමුණට මූණට මූණ දාලා වාගේ තියාගෙන ඉන්නේ. Tamanne විශ්වාසයක් ඇති කරගන්න. මම විනාඩි 15ක් විතර දැන් මේ අරමුණේ තිබුණා. මත්තරත් මේක නැති නැති වෙන එකක් නැහැ. කියලා හොඳ මදියට කිසිම වාහනයක් නැති පහරක වාහනේ පදවගෙන යනවා. Tamanne පේනවා තව ඉස්සරහට කොච්චර දෝ යනකම් කිසිම වාහනයක් නැහැ නිසා නිරුපත්‍ත්ව යන්න පුළුවන් බවට විශ්වාසය ඇති වෙන බවට ආවන මේක විපස්සනාවට ඇති කියලා කියනවා. ක්ෂණික සමාධිය මේ ඇති. මේ මතින් සම්මේ සම්පජන්‍ය පහළ වෙන්න පුළුවන්. ඒක නිසා අපි අපි මේ විකාශනය කරගෙන යන්නේ සතිපට්ඨානය මතින් විපස්සනා භාවනාවනේ. විපස්සනා භාවනා කරන කෙනාට ගන්න තියෙන කෙටි අදහස මෙච්චරයි. අපි යම් වෙලාවක සක්මන් කර කර ඉන්නකොට මම යනවා නැත්නම් මේ සක්මන සත්ත්ව ස්වરૂපයක් සතෙක් කියලා එක නැතුව කෙරීගෙන එනවා නම් ඒ දිහාම නැත්නම් ඒකම යෙදෙනකොට සමහර විටක මේක අර දෙතිස් කොටාසින් එකක් මගේ නිරූපණය වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන දෙයක් නම් Tamande හිතා ගන්න වෙනවා. දැන් මේ මේ පටික්කුල මනසිකාරය කියලා ලෝකයේ සම්මත වෙලා තියෙන පැත්තට හිත ගිහිලා තියෙන්නේ. නමුත් මෙතන පිළිකුල නෙවෙයි පේන්නේ. මෙතන මේනේ ධාතු ස්වභාවයක් වැඩ කරනවා. ශූන්‍යතාවයක් වැඩ කරනවා කියන්නේ. යම් කිසි විදියකට මේ භාවනාවෙන් සතිපට්ඨාන කියන මේ දෙතිස් කුණව බාන ඒ නිසා සක්මන් කරන ගමන් මම කේසා ලෝමා නඛා දන්තාවට හිත දාන්න ඕනේ කියලා කිව්වනම් ඒක වැරද්දක් කියන්නේ මම මේ මෙච්චර වෙලා කතා කරන්නේ. ඒක කරන්න ඕනේ නැහැ. කෙරෙනවා නම් ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ. ඉබේම Tamanට වැටෙන්න ගන්නවා නම් මේ ධාතු කොටසක් හෝ මස් කොටසක් හෝ ලේ කොටසක් හෝ එහෙම නැත්නම් කෙස් හෝ අර හාමුදුරුවෝ දැක්කා වගේ දත් ඇට ටිකක් හෝ තමන්ගේ තුලින් පේන්න පටන් ගන්නවා ඒක මතුවලා එනවනම් ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. ඒ තමන් හිතා ගන්න ඕනේ මේ අර අභික්කන්තේ පටික්කන්තේ කියලා ඉදිරියට පස්සට එන සම්පජඤ්ඤයේ තුලින් තව විස්තරයකටයි තව පුංචි කොටසකටයි හිත ගිහිලා තියෙන්නේ. ඒකට එහෙම ඉඳ ඇරලා Taman දිගටම සක්මන් කර කර යනකොට මේ ධාතු විස්තර එන්න පටන් ගන්නවා. හුඟක් වෙලාවට මේක දැන් සතිපට්ඨාන මේ මේ දේවල් කියලා කියනවායි කියලා ඒ ආනාපානෝ සක්මන පැත්තක තියලා මේ වගේ දේවල් කරන්න පටන් අරගත්තොත් ඒක හරිය අර මේ කරත් ඉස්සර කරුවා වෙනව ගුණාපස්සට දාලා. ඒ නිසා මේක හොඳට ප්‍රවේශමෙ තේරුම් ගන්න ඕනේ. තවත් මෙතනදී මතක් කළ යුතු කොටසක් තමයි මේ හුඟක් මේ අට්ටික භාවනාව නැත්නම් මේ පිළිකුල් භාවනාව පිළිබඳව මම අර කලින් කියා විදිහට තේරවාද බුද්ධ ශාසනය පිළිබඳව වැරදි අදහසක් ඇති කරන තරමට මේක අපි හුඟා ලං කර ගන්න හදනවා නමුත් හුඟ දෙනෙක් දන්නේ නැහැ. පිළිකුල් භාවනාවට හුඟක් හිත දෙන්නේ ද්වේෂ හිත. ඒ ද්වේෂයට යනවා දැඩි පිළිකුලට හිත ගිය ගමන්. ඒක නිසා අපි පිළිකුල ගත යුත්තේ සමත වශයෙන් රාගී අදහසක්. දැඩි ආශාවක් දුරු කිරීමේ අදහසින් පමණයි. එහෙම නැතුව පිළිකුලට ඉච්ඡර ප්‍රියමනාප වීම තමා විසින්ම තමන් වංචා කර ගැනීමක් වෙනවා ද්වේෂයට ඉඩ ඇරීමක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. නිසා දැඩි පිළිකුල ද්වේෂ සහගතයි. අපිට ඕන කරලා තියෙන්නේ ඒකේ පටික්කුල සංඥාව මතින් අපිට ධ්‍යානයක් ලබා ගන්න පුළුවන් නම් සමත ප්‍රතිපලයක් ලැබෙනවා. ශූන්‍යතාවයේ හෝ ධාතු කතා කර ගන්න පුළුවන් මතු කර ගන්න පුළුවන් නම් විපස්සනාට යන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිකුල් භාවනා ප්‍රයෝජනේ සලකලා කරනවා මිස දකින දකින දෙදගෙන චක්කුණු පංචස්කන්ධ කීක ඉන්න ගත්තොත් ඒකේ මුළු ප්‍රේතවාදයේම බුද්ධහා මුළු ලෝකයක් චක්කුණු පංචස්කන්ධ කියන පටන් ගන්නවා. එහෙම පංචස්කන්ධ කතාවක් මේකේ නෑ. මේකේ තියෙනවා ඕනේ නම් වර්ණ වශයෙන් ගන්න පුළුවන්, පටික්කුල වශයෙන් ගන්න පුළුවන්, ධාතු මනසිකාර වශයෙන් ගන්න පුළුවන්. අන්නේ එయ్యත්තා වූ මේ විවිධත්වයේ විෂමත්වයේ දැනගන්න පුළුවන් කියන එකම එක මිනිස්යා විපස්සනා යෝගාවචරය පමණයි. සමථ යෝගාවචරයට කවදාකවත් ඒ ශූන්‍යතාවය හෝ ධාතු මත්තක භාවයේ ධාතු දකින්න ගතිය එන්නෙම නැහැ. අර එන්නෙම පිළිකුල පමණයි. සමහරලාට ඒක ද්වේෂයෙන් එන්නත් ඉඩ තියෙනවා. ඒකදී මේක මම කිට්ටු කරලා දෙනවා තව කතාවක් ඒක හිතාගන්න මම කාටවත් ඇඟිලි දික් කරනව නෙවෙයි. මොකද්ද මම කියන්න හදන්නේ? අපි සතිපට්ඨානේ අහන්න ඉස්සර වෙලා. අපි සීලයක පිළිහිట్లా සුචරිත වෙන්න ඉස්සර වෙලා. අපි අපේ సంతානයේ බයලජ්ජාව ඇති කරගන්න ඉස්සෙල්ලා අපි සංසාරද බැඳෙන ප්‍රධාන ක්ලේශය වෙන්නේ ද්වේෂ රාගය. නමුත් විභංගේ මතක් කරලා දෙනවා අපි යම් දවසක සීලයක් හිතරගත්ත ගමන් අපි යම් දවසක සුචරිතවාදී වෙන්න ගමන් අපිට රාගයට වැඩිය අපි බිම දාන්නේ ද්වේෂයෙන් කියලා. ඒක පටවගත්ත ලෙඩක්. බෙහෙතෙන් හැදිච්ච ලෙඩක් එක සනීප කරන්න බෑ. ඒ නිසා මම භාවනා කරනවා අපේ ගෙදර මිනිස්සු භාවනා කරන්නේ නැහැ කියලා පුදුමාකාර නයි හැපින්නේ වගේ තරහින් ඉන්නේ. ඒක දිහා බලනකොට වෙනවා ඇත්තටම මේක මේ හදා බෙහෙතෙන් හදාගත්ත ලෙඩක්. එහෙම නැත්නම් මුළු ලංකාවම සිල් රැකන්න බැරියයි කියලා. ඒ නිසා මේ අපි යම් සීලයක පිළිපදපු ගමන් අපි සුචරිතවාදී වෙච්ච ගමන් එහෙම නැත්නම් අපිට කාරණා කාරණා තේරෙන්න පටන් ගත්ත ගමන් අපිට රාගය නෙමෙයි අපි බිම දාන්නේ ද්වේෂය. ද්වේෂය තාමත් වංචාකාරී. මේ ද්වේෂයිසිකේ තමයි සම්පූර්ණ මානසික රෝග සියරට මුල් වෙලා තියෙන්නේ. ඊනිස අපි ආයෙත් බින්දුවට බහින්න ඕනේ. එහෙනම් අපි අදිමුත් මේ සුචරිතවාදී වලට වර්ධින වෙලාවල් තියෙනවා. ඒ නිසා අපි අනුන්ට ඒවා කියන්නේ ඉස්සර වෙලා අපි තේරුම් ගන්න ඕනේ මේ ද්වේෂය ක්‍රියාත්මක වෙන හරි වංචනිකයි. ගහක් වෙලාට වංචනිකයි. ඒක නිසා ඒ මේ ප්‍රතිකුල මානසිකාරයේදී හරියට ක්‍රියාත්මක වෙනවා. උංගා કોઈ ප්‍රතිකුල මානසිකාරය කතා කරන ගැත්තු අත්තිකිලමතාන යෝගයට වැදෙනවා. අනවශ්‍ය විදිහට මේ සෑම සුන්දර දෙයකම අසුබ පැත්ත බලන්න පටන් ගන්නවා. මම මේ බුද්ධ ධර්ම ලේ ලාසි ලේසියට විකුණා ගන්න සංජයක් හන්ද ගන්න විකුණන කරන කතාවක් නෙවෙයි. පසුබිමක් තියෙනවා. ඒ මොකද අපි යම් දවසක විපස්සනා පැත්තේ මේ ලෝකෙ දිහා බලනවා නම් අපිට මේ මේ රහතන් වහන්සේලාගේ ගුණ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපිට වැඩ ගන්න පටන් ගන්නවා අපේ සංකාන අපිට තේරෙන පටන් ගන්නනේ ආරම්භණයකට හිත යොදාගෙන ඉන්නකොට කෙලෙස් දුර වෙනකොට දුර වෙනකොට ඒ බුදු ගුණ රහත් ගුණ ආර්ය ගුණ ඒ චිත්තක්ෂණේ අපේ පිහිටනවානේ ආනේ පිහිටන ගතියෙන් අපි දැනගන්න පුළුවන් වෙනවා රහත් වුණා නම් කොහොම හිටියද? සෝවාන් වුණා නම් කොහොම හිටියද? අනේ බුදුහාමුදුරුවෝ කොහොම මේව දැනගන්නද කියලා අපිට අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන න්‍යායය යන්න පුළුවන්. ධර්මාන්වේ න්‍යායය යන්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේට තියෙනවා 이르දියක්. උන්වහන්සේට පුළුවන් ඕනෙම අසුබ දෙයක සුබ පැත්ත දකින්න. ඕනෙම සුබ දෙයක අසුබ පැත්ත දකින්න. ඕනෙම සුබ අසුබ දෙයක කැමති නම් සුභේ බලතැයි ඕනෙම සුභ අසුභ දෙක කැමති නම් අසුභේ බලතැයි. ඉතින් තමයි සාතන් වංශ උපදේශල ඇඳ වෙනකම්ම ලෝකයේ අසුභෙන් බලන් ඉන්නවා බැලිය යුතුයි කියලා හැඟීමක් ගන්න නරකයි. අන්න අර විදිහට මේ द्वේෂය ඉස්සර වෙලා මේ දෙසිස් කොටාසේ දිහා පටික්කුලේම ආයාසයෙන් මතු කරණ ගත්තොත් අනවශ්‍ය විදිහට මතු කරණ ගත්තොත් අපි මෙන්න මේ වංචනික ධර්මයට අහු වෙන්න ඉඩ තියෙනවා. ඒකල හරීම ආගමිකයි. හරිය ආධ්‍යාත්මිකව කතා කරන්නේ. නමුත් හැම වෙලාවෙම මේ ලෝකේ තියෙන සුන්දරත්වය ප්‍රතික්ෂේප කරනවා. කල යුතු දෙයට මධ්‍යස්ථව දැක ගන්න බැරි වෙනවා. හැබැයි කැපී පෙනෙන ලකුණක් තියෙනවා. කවදාකවත් විපස්සනා තේරුම් අරගන්නේ නැහැ. විපස්සනා තේරුම් අරගත්තා නම් පටික්කුල මනසිකාරයේ පිස්සුවැදෙන හේතුවක් වෙන්න විමුක්තියට හේතු වෙන්නේ. ඒ මොකද සක්මන් කරනකොට ඉබේම මතු වෙනවා, ටිකේ මතු වෙනවා. සක්මන් කරගෙන ඉන්නවනේ මේකේ මස් ගතිය මතුවේ. මෙලෙක් ගතිය මුරුදු ගතිය. එහෙම නැත්නම් තද ගතිය. ඒ මතුවෙන මතුවෙන ක්‍රමයට ධාතු මනසිකාරය වශයෙන් අවබෝධ කරනවා මිසක් පිළිකුල නෑ ඒ වෙලාවේ. විපස්සනාවට තියෙන අන්නේ විදිහේ ලොකු මේ කොස් කපන්න ඉතලා කලින් පොල් තෙල් ටිකක් ගහගෙන හිටපුවාම ඉතින් අපි දන්නවනේ කොල් කොල්ල ගෑවම ප්‍රශ්නයක් නෑ. ඒ නිසා විපස්සනා භාවනා කරන ඇත්තෝ හොඳට මතක තියාගන්න ඕනේ මේ සම්පජඤ්ඤ පබ්බේ ඉඳලා මේ ධාර්මයේ අසුභ භාවනා පැත්තට මේ පිළිකුල් භාවනා පැත්තට යනකොට අපිට ඒව මතුවේයි ඒක බලක් කරගන්න ඕනේ. එහෙම තමයි මේ සම්පජාන්‍ය මතුවෙච්ච බවට ලකුණු පෙන්වන්නේ මෙහෙමයි සතෙක් පුද්ගලයෙක් වෙනුවට එයි අත්තාව කොටහස මොනවා හරි පෙන්වනවා. අපි ඊගාවට කතා කරන්න හදන්නේ ධාතුමනිකානේ. ඒක ඒකටත් වැඩිය පුංචි කරපෙන්නීමක් කරන්න. ඉතින් ඒ නිසා මේ තැනදී භාවනාව නැත කළා අපි සති මේ සතිපට්ඨාන කරගෙන යන භාවනාව සක්මන හෝ පරියන්කේ නැත කළා අට්ටිකේ වැඩි යුතු නැද්ද දෙසිස් කොටාස භාවනා කළ යුතු නැද්ද කියලා ප්‍රශ්නයක් පැටලව ගන්න යන්න ඕන කමන්නේ ඒක ඒ එන තාලේ නම් අපි දැනගන්නවා මෙයා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ දැන් මගේ හිත හොඳට සතිය තියෙනවා හොඳට සමාධිස්තව පුද්ගලෙක් හතෙක් පේන්නේ නැහැ හට රැකිල්ලක් ඇවිදිනවා වෙන නැත්නම් මස්සල තියෙන මෙලෙස් ගතිය පේනවා ඒ නැත්තම් මොනවා හරි ඔය විපස්සනාට යනකොට අත්තික මේ දෙසිස් කොටාසේ කියන්නේ ආපෝ ගතියයි පඨවි ගතිය විතරයි වායෝ ගතියයි තේජෝ ගතියයි එකතු කරනවා එතකොට 42ක් වෙන කොටස්. ඒ මොනම ක්‍රමයකින් හරි අර සතෙක් දක්වපු ගතිය වෙනුවට බෙදිලා වැටෙන්න පටන් ගන්නවා. ඒකෝට ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ සම්පජඤ්ඤයේ තුලින් මෙන්න මෙහෙමයි අට්ටික කොටස් නැත්නම් දෙතිස් කොටස මතුවෙන හැටි. ඒ නිසා ඒක දිගේ ප්‍රතික්‍රියා මනස්කාරය වැඩි යුතු වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්න. හැබැයි ඒ වාගෙම මේ අපේ තේරවාදීසෙ ඉතාමත් වටිනා රාගය මතුවෙච්ච වෙලාවට බෙහෙත් දිය යුතු ප්‍රතිකර්ම කර යුතු භාවනා ක්‍රමයක් තමයි මේ දෙතිස් කොටාසෙ. ඒකත් වඩලා තියාගෙන හිටියට පාඩුවක් නැහැ. මොකද රාගේ උනාට පස්සේ වඩන්න බෑ. ඒක නිසා ඒක ඒක දැනගන්න එක සමත ක්‍රමී. එතකොට අපි පිළිකුල වශයෙන් දකින්නේ. නැත්නම් సంతාන මේ වර්ණ වශයෙන් දකින්නේ. එහෙම නැත්නම් විපස්සනාවට අපි කතා කරපු විදිහට සමත කරනකොට උනත් ශූන්‍යතාව වශයෙන් දකින්න පුළුවන්. මේකට හොඳ සිද්ධියක් මතක් කරලා දෙන්න පුළුවන්. ඔය සමතේ දසනා දෙකටම මේක ගලපගන්න ඔය ධානත්ම මේ තරුණ වයසේ හිටපු බොහෝමත්ම සුන්දර මේ තරුණ කුමාරයෙක් බ්‍රාහ්මණ කුමාරයෙක් පැවිදි වෙලා අරණ්‍යගත වෙඳලා කියනවා දැකූ දැක්මට හරිම ප්‍රිය උපදවන. දවසක් උදේන රජුරවන්ට මේ හාමුදුරුවෝ ඒ අරණ්‍ය කටයුතු කරන හැටි දැකපුවාම ඒතලට භද්‍ර වය යෞවන වයසේ ඉන්න මේ හාමුදුරුවෝ කොහොමනම් Tamange මේ තරුණ වයසට එන රාගයේ රටපත් වෙන කැලේට වෙලා ඉන්නවද කියන ප්‍රශ්නේ. ඒ මොකද මේ රජුරවණ්ඩ එතකොටම තන්තප්පුරේ සෑහෙන ස්ත්‍රීන් ගානක් ඉන්නවා. නමුත් ඕනම තැනක ස්ත්‍රියක් දැක්කොත් ඒ රජුරවණ්ඩ ඒක ඒ ස්ත්‍රියව නැවතත් තන්තප්පුරේට ගෙන්න ගන්න ගන්න ඉවරයක් නැහැ. ඉතින් හිතලා කියනවා මට මෙච්චර රජ ආණ තියෙනවා රජ බලය තියෙනවා මම මේක ඉවරලා මේ අන්තපුර ස්ත්‍රීන් ඍෂිසේ සේවනය කරනවා. ඒත් මට මේ කාමයේ ඉවර වෙලා නැහැ. ඒ වගේ මේ භද්‍ර යවවන වයසේ ඉන්න මේ ස්වාමීන් වහන්සේ මොන තාලෙන් මේක මැඩගෙන ඉන්නවද කියලා පස්සේ මේ ස්වාමීන් වහන්සේට ඒ කියන්නේ පගාවක් ගෙවලා වගේ ටිකක් යාළු කරගන්න. දෙවට සලකලා යාළු කරගන්න. යාළු කරලා අහනවා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේලාගේ මේ වයසදී තමයි මේ මේ ලිංගික පරිණතයටපත් වෙන ඔබ වහන්සේලාට මේ ලිංගික පරිණතයටපත් වීමේදී ඇති වෙන ඒ ධාරත ගති කාම ආසාවල් මතින් කරලා hina වෙලා මත වෙනවා තමයි රජතුමනි අපිටත් මත වෙනවා කියන්නේ. ඒක ඔබ වහන්සේ මොකද කරන්නේ කියලා. ඒකට මේ ආමුදුර කිව්වලු අපිට තරුණ ස්ත්‍රියක් දැකලා රාගය පහළ වුණොත් අනේ මේ නංගි කෙනෙක් මගේ මගේ සහෝදරියක් කියලා හිතා ගන්න. සමන්ඩ වැඩි වැඩිමහල් කෙනෙක් දැකලා රාගයේ බහනොත් මේ මගේ අම්මා නැත්නම් මේ මගේ පුංචි අම්මා කියලා එයාට තමන්ගේ තියෙන නෑදෑකමට සම්බන්ධ කරපුවාම ඒ රාගය මත වෙන ගතිය අඩු වෙනවායි කියලා. ඒක රාමුන් මේ රජ්ජුරෝ කටකොණක් උසලා කියනලු කොහොම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පොඩි ආන්දරෝක. ඔබ වහන්සේ තාම දන්නේ නැහැ. ඒ නිසා එනම් වෙන් නතර කරමු මොකද මේ කතාව වැඩි විතර ගියොත් ඔබ වහන්සේට බාධායි රාගය කියන්නේ ඕම නෑදෑකමට හේතු වෙරුවට නතර වෙන එකක් නෙවෙයි ඕකට නෑදෑකම් නෑ කියුවා. ඒතර පොඩියාමද කලේ ඇත්ත තමයි කතාව. පොඩියාමද තේනවා රාජ්‍ය කරන තමන් ජීව උත්තරේ ගැලපුන්නේ නෑ කියලා. ඊට පස්සේ කවලු අපිට ඒ විදිහට මේ අපේ නෑ වැඩි දෙකකට නෑදෑකමකට සම්බන්ධ කරලා රාගය යටපත් කරන්න බැරි වුණත් අපි කොට්ටාස භාවනා කරනවා. මොකක්ද මේ කොට්ටාස භාවනා කියන්නේ? අපි ඉත්‍ත්‍යාව කෙස් ලොම් නිය දත් වශයෙන් කොටස් කරලා බලනවා. එහෙම කොටස් කරලා බලනකොට ඒක සත්ව සංඥාව හෝ ඒ ආත්ම සංඥා නැති වෙනකොට අපිට රාගය දුරු වෙනවා කියන්නේ. ඒතරහම රජුරු ආයසරයක් අටගුණ උසලා කියනවා ස්වාමීන් වහන්සේ කතා කරලා වැඩක් නැහැ. ඔබ වහන්සේ මාතෘකාව තේරෙන්නේ නැහැ. ඔය කොට්ටාස තියා පුරුෂයෙකුට කුණු වෙච්ච මිනී ස්ත්‍රී රූපේ ශ්‍රමණය කරනවා. සෝහන් වලට කියලා රමණය කරනවා. එහෙව් එකේ කොහෙද ගියේ කොට්ටාස බැලුවත් ඕක නතර වෙයි. ඔබ වහන්සේ මාත්‍රකාවට තරුණ බව හැබෑව අපි මෙතනින් කතාව නැත කරමු කියලා රජුරෝ අයින්නවා. ඒකට ආහාමුදුරන්න තේරෙනවා මගේ උත්තරේ රජුරන්න බඳි ඊළඟට වල රජතුමනි ඇත්ත තමයි පුංචි ප්‍රමාණයේ රාගයක් ආවොත් අපි මේ ළංගි මේ අක්කා කියලා හිතනවා නැත්නම් අම්මා ලොකු අම්මා කියලා හිතනවා. මැද ප්‍රමාණය රාගයක් ආවොත් අපි අට්ටික කොටාස දාලා පිළිකුල උපයගන්න බැරි වුණොත් අපි සතිය පිටවනවා කියනවා. මට දැන් රාගයක් ආවා කියලා. ඒ මොකද්ද කියලා. ඊට පස්සේ කියවලු Tamanට කොච්චර රාගය ආවද? අර ක්‍රම කරලා උපිරියම් කරගන්න බැරි තරම් රාගයක් ආවා. මට දැන් රාගය ආපු බව දැනගැනීමේ ශක්තියක් හිතේ තියෙනවා. ඒ නිසා අපි ඒකට ඒක පිළිබඳව ප්‍රතිවේක්ෂා කරනකොට අපිට රාගය පිළිබඳ ඉගෙන ගන්න පුළුවන් වෙන්න වෙනවා කියන්නේ. ඊට පස්සේ හොඳට මේක රජුර වහන්නේ කිව්වලු ඒක නම් පොඩි ආහඳුරනේ හරි. ඒ මොකද මම බැරි වෙලාවකවත් අසතියෙන් අමනසිකාරයෙන් මම අන්තපුරයට ගියොත් මට රජසිකියෙන් නම් එළියට එන්න හම්බෙන්නේ නැහැ. මම අහුවෙනවා නමුත් මම දන්නවනම් මං යන්නේ මන්තපුරේට කියලා මම බෙර ගහගෙන පාවඩේ ලාගෙන යනකොට මම යන රජ ලීලාවෙන් මාපහු වෙනවා. ඒ මොකද මම දැනගෙන යන්නේ මම දැන් යන්නේ අන්තපුරේට කියලා. එතකොට මට රජෙක් විදියට කියලා රජෙක් විදියට එන්න පුළුවන්. නමුත් මම එහෙම අසත්‍යම මනසිකාරයෙන් එහෙම සත්‍ය මනසිකාරයෙන් නැතුව ගියොත් මට මගේ රජකම රැකගෙන ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ රාග චෛතසිකේ එහෙම නැත්නම් අපි කියන්නේ කාම ඡන්දේ නැතිකරන සමත ක්‍රමයට දෙතිස් කොටස බලන කරන ක්‍රමය මධ්‍යස්ථ ප්‍රමේ උපමාවක් මධ්‍යස්ථ ප්‍රදේශයේ උපකාරයක් මොකද ඒක දැන් සම්පූර්ණ රාගයට කරන්න බෑ එහෙමනම් අපට කරන්න තියෙන්නේ රාගයෙන් ඉස්සරත් රාගය ආවට පස්සේ රාගය ගියාට පස්සේ ඒ පිළිබඳව සතිය පිහිටුවන එකයි මනස්කාරය යොදවන එකයි ඒක මේ අට්ටික සංඥා නැත්නම් මේ දේශ කොටාසේ මතුවෙච්ච නිසා අතුරු කතාවක්. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ මේ දේශ කොටාස භාවනාව ථේරවාදී බොහෝම පැතිරිච්ච එකක්. හැම තැනදීම පැතිරලා තියෙනවා. නමුත් මේ නිසා මම මේ සතිපට්ඨාන භාවනා පැත්තක තියලා විපස්සනා පැත්තක තියලා මේ අසුභ භාවනාවක් කරන්න ඕනේ මරණානුසතියත් කරන්න ඕනේ මෛත්‍රී භාවනාවක් කරන්න ඕනේ බුද්ධානුසතියත් කරන්න ඔක්කොම කරලා මම ආනාපාන කිරුවොත් ඇති කියන අදහස පොඩ්ඩක් සලකා බලන්න. මොකද ආනාපානය කරගෙන යනකොට මේවා මතු වෙනවා. සක්මන් කරන යනකොට මේ දෙතිස් කොටාසේ මොකක් හරි මතු වෙන්න පුළුවන්. ඒක සම්පජාඤ්ඤයේ මතු වීමේ ලකුණක්. මේක මතු කරගත යුත්තක් නෙවෙයි. මතු කර ගැනීම විපස්සනාව නෙවෙයි. මතු කර ගැනීම තේරවාදී පිළිගත් සමත ක්‍රමය. ආන්න මේ විදිහට අපි මේ දෙසිස් කොටස භාවනාවට යනකොට මේක කරදරයක් කරගන්න නැතුව මේක තමන් යන ගමනට බාධාවක් කරගන්න නැතුව හොඳ සීබුද්ධියෙන් පාවිච්චි කරන්න ගන්න ඕන. ඒ විදිහට කරන්න යනවා නම් අපිට මේකෙදි දැක ගන්න තියෙන්නේ සතිය යම් කිසි ප්‍රදේශයකට දිනු වෙලා සතියේ වේගය කැවිලා, ජව කැවිලා, සම්පජානිත හැරුණා නම් අපේ ශරීරෙම අප දකින්නේ සතික් විදියට නෙවෙයි, මිනිස්සෙක් විදියට නෙවෙයි, අපිට ඒක පේන්න පටන් අරගන්න යන්ත්‍රයක් විදියට. මොකක් හරි වෙන නොදුටු මේ උපමාවක් විදියට. ආනේකට යනකොට මම මාගේ හැඟීම දුරු වෙන්න පුළුවන් සමහරට පිළිකුළු තද විදියට පහළ වෙන්න පුළුවන්. මොකද ඒක එච්චරම අර පිළිකුළුම දිනු කරන්න ගත්තොත් ද්වේෂයට හැරිලා වංචනික ධර්මයක් බවට පත් වෙනවා. පුළුවන් තරම් සතුටුමත් වෙන්න ඕනේ වෙලාවේදී මෙතන මේ ශූන්‍යතාවය මත කරගත්තා නම් ද්වේ මේ ධාතු මනසකාරය මත කරගත්තා නම් අපිට විපස්සනා ඉදිරි ගමනක් තියෙනවා. අර අපි නැවතත් අර දේශමානේ නැත්නම් ඒ පාරගත්ත ඒ සම්පජානීය කොටස ගත්තොත් ඒකදී මතක් කරලා දෙනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති කිය. අපි කෑම කනකොට බොනකොට liver කෑම මේ liver ලොවන දේ liver කන දේවල් වගේ දේවල් පාවිච්චි කරනකොට සම්පජානීය පාවිච්චි කරනවා. ඒ සම්පජානීය පාවිච්චි කරනකොටත් මුගක් වෙලාවට මේ පිළිකුල මතුවෙන්න පටන් ගන්නවා. කොච්චර පිළිකුල් මත වෙනවද කියලා කියනවනම් අපි කෑම විශේෂයෙන්ම මේක වෙන්නේ එක දිගට භාවනා කරනකොට භාවනා මධ්‍යස්ථාන වලින් ගියාම අපි ආහාර ටික ගන්නත් ඉස්සලා සතිමත් වෙනවා ඊට පස්සේ ආහාර කටට ගන්නවා අරගෙන මේක අනනවා අනලා හිමීට කටේ ධ්‍යාන සීලා තුඳුට හපනවා අපල පිරන් කීප ගිනවා ඊට පස්සේ අනෙක් පිට ගන්න ඔහොම ඔහොම කරන්න ගත්තොත් අපිට වෙනදා කන ප්‍රමාණයෙන් තුනෙන් එකක් අක්ක ගන්න බැරුව යනවා බොහොම ඉක්මනට බඩ පිරිච්ච ගතියකුත් එපාවිච්ච ගතියකුත් එනවා සමහර වෙලාවට මේ අනන බත් පිළ පිළිවන පුදුම පිළිකුලක්. ඒ පාවිච්චි කරතියක් එන්න පටන් අරගන්නවා. මුචි මහසීසායටගේ පොතේම ලියලා තියෙනවා මේක වයසට ගියත් අන්ට ඉතාමත්ම දරුණුවට එනවා. තරුණයෙක් නම් සාමාන්‍යයෙන් බඩ දිරවන ගතිය, කෙලුණන ගතිය, ආහාර රුචි සාමාන්‍යයෙන් තියෙනවා. වයසට ගිය කට්ටිය මේක ආපුවාම එයාට සමහරට දාන්නේ නොගෙන අරිනවා. නැත්නම් ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ටික දවසකින් ඇඟේ ශරීර සෞඛ්‍ය අඩු වෙලා භාවනා කරගන්න බැරුව යනවා. ඒ මොකද හේතුව අර වංචනික ධර්මයේ මතුවලා පිළිකුලට වෙන ද්වේෂය පහළ වෙලා කටයුත්ත කරගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ ඒ වෙලාවට මේ ඇති වෙන පිළිකුල් ස්වභාවය එච්චරම විපස්සනාදී අගය කරන්නේ නැහැ. ඒ වගේම හයියෙන් අපි වේග වැඩ කරන කාර්යබහුල ජීවිතයක් ඉන්නවයි කියලා හිතමු. ඒ කියන්නේ භාවනා මධ්‍යස්ථානික නෙමෙයි කාර්ය බහුල ජීවිතය. අන්න ඒ වෙලාවෙත් මේ සම්පජඤ්ඤානුව හිත පිටවන්න පටන් අරගත්තොත් සම්පූර්ණ අපි අර වේගය අනවශ්‍ය විදියට නතර වෙන්න පටන් ගන්නවා. හිතෙන් නතර වෙන්න පටන් ගත්තාම පේන පටන් ගන්න වෙනද කරගෙන යන වැඩ ටික කරගෙන යන හම්බ වෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒ ඒ කන්තෝරුවක නම් එතන ඉන්න කට්ටියත් එක්ක ගැටුම් ඇති වෙනවා. ගෙදරකනම් ද්වේෂ පහල කරන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ අර වංචනික ධර්මයේ පිළිකුල ද්වේෂය පාවටපත් වුණාට පස්සේ ඇයි යෝගාවචරයට මේක තේරුම් ගන්න බැරුව යනවා මේ මොකද උනේ කියලා. ඒ නිසා හොඳට ඒ සතිය පිහිටවන්න පටන් ගන්නකොට මේ වෙන්න තියෙන පිළිකුල පහළ වීම නිසා එහෙම නැත්නම් අපි කියනවා කලකිරීම පහළ වීම නිසා ඇති වෙන්න පුළුවන් මේ සංකීර්ණතා හැකිතා ශූන්‍ය පැත්තෙන් ඒ නැත්නම් ධාතු මනසිකාරයේ පැත්ත දැම්මොත් නම් කිසිම බාධාවක් නැතුව දිගටම භාවනාව දියුණු වෙනවා පිළිකුල පැත්තට හැරුණොත් මුදුවට තේරුම් අරගෙන මේ වංචනික ධර්ම වශයෙන් හිතට ද්වේෂය වැඩ ගන්න දෙන්නේ නැතුව. ද්වේෂයට වැඩගත්තොත් ද්වේෂය වැඩගත්ත බව දැනගන්න. ධර්මතම සතිය ඉදිරිපත් කරගන්න ඕන. එතකොට නම් මේ සම්දිස්ථානයේදී මේ කඩුල්ලේදී තුවාල කරගන්න තුව වැටෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන්. ඒ ලංකාවේදී මට හම්බුණා මේ මේ දොස්තර මහත්තයා දොස්තර මහත්තයා මම හම්බ වෙන්නම ආවේ මේ ඉගෙන ගන්න කාලේ විභාග ඉගෙන ගන්න කාලේ අවසාන අවුරුද්දේදී පුදුමාකාර විදියට ආනාපානිය හරි ගිහිල්ලා ඒ ආනාපාන විනාඩි 10ක් 15ක් කරලු පාඩම් කරන්න පාඩම් කරපුවාම පුදුම දැනුමක් තියෙනවා. පුදුම මතකයක් තියෙන නිසා හොඳටම පාස් වෙලා මම බලපුරුදු දොස්තර කෙනෙක්. නමුත් දොස්තර විභාගේ අරගෙන දැන් වැඩ කරන කාලේ දැන් ඒ වෙනුවට තියෙන්නේ එක දිගට පවතින ඉෂේකක්කමක් කියුවා. දවස පුරාම ඉෂේකක්කමක් තියෙනවා කියුවා. මොනම තාලයකවත් භාවනා කරන්න බෑ. ඉතින් මේ දානික මාසික අවුරුද්ද සැරයක් දන් දෙන්න වෙනවා. ඉතින් මට අවිල්ලවල කියන්න විදියකුත් නැහැ. දොස්තර මාතර කියක හමුදු කෙනෙක් ළඟද කියලා මට එක එකක් කොහොම තියෙනවා කිය. ඒක රෞත්තුනේ කොහොම හරි කියුණා. කිව්වේ වෙන විදියකට. කිව්වේ මෙහෙමයි මම ෆයිනල් එකේ ඉන්නකොට සංස බුදුම ආනාපානයක් තිබුණා. මේ දැන් නම් ගන්නම බෑ. ඊට පස්සේ මං කිව්වා මහත්තයෙක් වෙන්නේ ඉඳ කියනවා මහත්තයා මම භාවනා කරන්න යන්න එපා. පරියන්ගයට යන්න එපා. සක්ම කරන්න. ඒ වගේම පුළුවන් තරම් ඉතිරියක්ම තියෙන වෙලාවට නැති වෙලාවට පුළුවන් තරම් සාමාන්‍ය සතියවල කටයුතු කරන්න. ඒක ටිකක් හොඳට මහන්සියට වැඩ කරන්නයි කියන්නේ. පතියන්කට පුළුවන් නම් යන්න නමුත් ඒක එච්චරම කරන්න එපා කියන්නේ. ඉතින් ඊට පස්සේ මාතෘකාවේ අවුරුදු 3ක් විතර මහන්සිලා පස්සේ ඊට බහුවෙන්දම දුර කරනවා. ඊට පස්සේ කිව්වා මම මේ දෙකල් ස්වාමීන් වහන්සේ මේ රැය භාවනා කරන වෙලාවේ නයිට් ෂිෆ්ට් එක කරන වෙලාවේ වාදාරි දීලා මම ගෙදර ගිහලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා කිව්වා. ඉතින් සල්ලි ටික හම්බෙන එක විතරයි ඉතුරු වෙන්නේ ඉෂේ කකුමත් එක බුදියා ගන්න. මං ඊයේ නයිට් ෂිෆ්ට් එක කරා ඉස්සෝ. කරලා කොල්ඩෝගේ භාෂාවක් මං කරා ඉස්සෝ. පුදුමාකාර විදිහට ඊට පස්සේ රැය තිබුණු විවේකයේ තුල අර ෆයිනල් එකේදී ගියා වගේ හුදුවට ආනාපාන හිත දාගන්න පුළුවන් වුණා. අඩු ගානේ මට ඒක ආපහු ගන්න පුළුවන් බව බුද්ධම සතුටක් ඇති වුණා. ඒක මේ සක්මණෙන් මට ඇති කරලා දීපු විවේකේ මම ඔබ වහන්සේට ස්තුති කරලා යන්න ආවේ කියලා. ඊට පස්සේ ඉතින් නිතර නිතර යන්න එන්න පටන් ගත්තා. ඉතින් මෑතක දවසක ඇවිල්ලා කිව්වා බොහොම ලස්සන පෞද්ගලිකව ගත කරන මිනිසයා පුදුමාකාර විදිහට ගන්න ඒ නෝනා વિશે දරුවෝ දෙන්න વિશે ද්වේෂයක් තියෙනවා කියන්නේ. ඒ මොකද වාඩි වෙච්ච ගමන් ඒගොල්ලෝ ඒ gedara දොලේ සාමාන්‍ය ශබ්දපද්ද කරනවා. මේ ටෙලිවිෂන් දානවා සාමාන්‍ය විදිහට කතා කරනවා. ඉතින් මට පේනව නිකන් මාර දුවත්‍රක් වගේ. යමපල්ලෝ වගේලු පේනවා. ඉතින් ඒකේ හිතාන තියෙනවා ඒක ලොකු භාවනා ජීවණයක් කියලා. යන පිළිකුලක් පහළ වෙලා. ඊළඟ මංගෝ ඔය බේතෙන් නම් මොන දොස්තර කෙනෙකුත් වෙදකම් කරන්න බෑ. තියෙන්නේ ද්වේෂය. උඩ බිම බැලුවා ඇත්තම සාංශයක ද්වේෂයෙන් දෙන්නේ කියලා. මොකද පැහැදිලිවම අපි භාවනා කරාට ලෝකයා භාවනා කරන්නේ අපි භාවනා කරනකොට අපිට හැකියාව තියෙන්න ඕනේ භාවනා නොකරන ඇත්ත එක්ක සමෝසේ ජීවත් වෙන්න. අපිට අංගේන ගත්තොත් ඔය කවදාහත් දුක නිවන ක්‍රමයක් වෙන්න බෑ. ඒක නිසා මහත්යාට මේ වැඩේ කරගෙන යනකොට වෙන වගේ ආනාපාන කරන්න පුළුවන් නම් ඒ දරුවන් ඒ ඒ කට්ටියක වැඩ පිළිවෙල කරගෙන යනකොට Tamanḍ පහළ වෙන මේ පිළිකුල මේ ද්වේෂය පුළුවන් තරම් Tamanගේ අභ්‍යන්තරගත චෛතසිකයක් වශයෙන් ඒකේ මුලමදාක දකින්න උත්සාහ කරන්න එහෙම නැතු මේක දරුවා කෙරුවාය එහෙම නැත්නම් මේ දරුවා ශීලාචාරය නැත්නම් මැදිය ආවාදි වශයෙන් කරලා ඒකට හේතු කිරීම තන්නික්ක කර කැකිල රජුගන්ගේ තීන්දුවක්. කැකිල රජු එහෙමනේ දුන්නේ තීන්දුව. දිගින් දිගට ගිහිල්ලා අන්තිමට චිත්ත මනුෂයා පාගල මරණ බැරි නිසා බඩ මහත් ගම්බි කෙනෙක් පාගල මරලා බොහොම ලස්සට සියල්ල සතුටින් හමාර වුණා. කවුරු හරි අපිට අල්ල ගන්නවා මේ අපේ ද්වේෂය පහළ වෙච්චාම මේකට වැරදි කාර්යයක් කරන්නේ. නමුත් අපිට මේ ද්වේෂය ද්වේෂ වශයෙන් දකින්න නම් අපි හොඳට තේරුම් ගන්න මේ භාවනා කරගෙන යනකොට සත්‍ය සම්පජඤ්ඤය බවට පත් වුණාට පස්සේ මේ ද්වේෂය වංචනික ස්වරූපයෙන් බොහෝම මායя කරනවා. අපි ඒක හොඳට දැනගත්තොත් අපිට තේරුම් ගන්න පටන් අර ගන්න වෙනවා. ඒ ඔක්කොමලා අපිට දෙන්නේ මේ අපේ භාවනා දියුණුව පරීක්ෂා කරන්න අභියෝගයක් නැත්නම් අභ්‍යාසයක්. ඒක ඒ වශයෙන් දැනගන්න පුළුවන් වුණා නම් එතෙන්දී තමයි මේ සම්පජාඤ්ඤය කියන එක අපි ක්‍රියාත්මක කරුවා වෙන්නේ. නැත්නම් සම්පජාඤ්ඤය නැවතත් අපි අපේම වැඩ පිළිවෙලට නැවත යොදලා අනුන්ට මේක දෙනව නෙවෙයි සමම්ම දැක් ගන්න පුළුවන්. එතකොට තමයි මේ භාවනාව සතිපට්ඨානෙකුත් වෙනවා විපස්සනාවකුත් වෙනවා. මේක උගාවක් එන්නේ සමත යෝගාවචරයට වැඩිය විපස්සනා යෝගාවචරයට. මොකද වෙනදාට වැඩිය තාම ගැඹුරින් යමක් තියා බලන ඉන්නකොට එහි ඇත්තා වූ වහා වෙනස් වෙන සුළු ගතිය. පත්‍ත්‍ච්ච කබලකට තල ටිකක් ගන්නවා වගේ චට චට පටපට ගහලා මේක යන්න පටන් ගත්තාම මුලදී නම් ආ දැන් ඉතින් සතියේ ඉඳලා සම්පජාඤ්ඤයට ගියා දැන් හොඳයි කියලා සතුටක් එනවා. නමුත් ඒක දිගේ එහෙම බලහිනකොට එපා වෙන ගති, කම්මැලි ගති, නීරස ගති, බය ගති, අසරණ ගති নানা ප්‍රවිහිත එන්න පටන් ගන්නවා. ආනි වෙන්න පටන් අරගත්තාම මේක මේ භාවනාවේ අනිත්‍ය භාවය නිසා දුක්ඛ සත්‍ය මතුවෙන ආකාරයක් කියලා දකින්නට වඩා මේක ආසවලා කරපු දෙයක්. එහෙනම් ඒක ආත්ම සංඥාවෙන් ගත්තොත් අපි කාවුරු හරි ඒකට හේතු කරගන්න ආසවලා තමයි මේක කෙරුවේ කියලා ඒන ද්වේෂය ඒන පිළිකුල කවුරු හරි විශේෂ යොදවන්න ඉඩ තියෙනවා. ගොඩ ගන්න කවුරක්වත් නැහැ. කියන්නේ හිතෙන්නේ නැහැ. කමට අසුද්ධ කරනවා කියන්නේත් නැහැ. ඒ මොකද පේන්නේ මේ මම මේ භාවනා කරන්න යනකොට ගණන් ගන්නකො කවුරුවට ඇවිල්ලා හයියෙන් දොර වැහුවා. එහෙම නැත්නම් හයියෙන් කතා කරා කියලා දොස් කියන්න පටන් ගන්නවා. වෙනද මේක උත්තර දොකල් වෙලා දෙනවා කීම ප්‍රශ්නයක් නැහැ. මේ භාවනා කරන්න පස්සේ එන දෙයක්. ඒ නිසා සම්පජාඤ්ඤයට ගියාට පස්සේ මේ පටික්කුල ස්වභාවය එන්නේ ඉඳී තියෙනවා. විවිධ ක්‍රම වලින් එනවා. ආ මේක පිළිබඳ හොඳ සතියෙන් ගත කරන්න ඕනේ. ඒන චෛසික ධර්ම ඒවා නාම ධර්ම නාම ධර්ම රූප ධර්ම නෙවෙයි. ඒ නාම ධර්මත් මේ මේ භාවනාවෙන් ආපු එකක් නම් ඒක අනුන්ට කරදරයක් වෙන්න ඕනේ. අපි ඒක ඉඳි ඉස්සලා කොහොමද, එනකොට කොහොමද, යනකොට කොහොමද කියන එක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ශූන්‍ය වශයෙන් බලනවා, ධාතු වශයෙන් බලනවා කියලා. එහෙම කෙරෙනවා නම් ඒ විදිහටම අපිට මේ එනේන පුංචි පුංචි වෙනස්කම් පවා සතියට යට කරගෙන යන්න පුළුවන් නම් අන්න අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අස්සජී ස්වාමීන් වහන්සේ දැක්කා වගේ දහසක් නයින් තේරෙන්න පටන් අර ගන්නවා අපේ මුළු පෞරුෂත්වයෙන් අපේ මුළු රුචි අරුචිකම් සේරම අලුතෙන් සාකච්ඡා කරන්න පටන් ගන්නවා සේරම අලුත් වෙන්න පටන් ගන්නවා ඔය කාට ඔක්කත් පිට කෙනෙකුට ඒක දෙන්න හදනව නෙවෙයි. අපි තේරුම් ගන්න විපස්සනාව කියලා කියන්නේ මෙතෙක් කල දැක දැක හිටපු රාමුව වෙනුවට අලුත් රාමුවකින් අලුත් ක්‍රමයකින් වෙනස් වෙන්න පටන් ගන්නවා. පරිණාමය වෙන්න පටන් ගන්නවා. ආනේ පරිණාම වෙන දේවල් සතියට යට කරගන්න පුළුවන් නම් ඒ වෙලාවේදී සම්පජඤ්ඤය හොඳ නිහින්ද වැඩෙනවා. හැබැයි වංචනික ධර්ම ක්‍රියාත්මක වෙන නිසා මේකෙදී සමහර වෙලාවට ගුරුවරයෙක්ගේ එනනම් ගමතාන් සුද්ධ කිරීමක වගේ කලින් ඉස්සර මේ ගමන කියන කෙනෙක්ගේ උදව් උපකාර අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ ධර්මතාවයේ තේරුම් ගන්න නම් මම වෙනදා ගිය සමබර භාවයේ නෙමෙයි දැන් තියෙන්නේ ඒ කියන්නේ උසස් සමබර භාවයක මෙතනදී අර විචක්ෂණ භාවයේ වැඩි වීම නිසා සම්පජඤ්ඤය වැඩි වීම නිසා දේවල් වල තියෙන වෙනදාට වඩා අනිත්‍ය සහ දුක්ඛ ස්වરૂපේ පේනකොට නුරුස්නා ගති පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා පිළිකුල් ගති පහළ වෙන්න ඉඩ තියෙනවා. පදනමක් විරහිත ගතිය. නැත්නම් Taman පදනමක් රහිත නිකන් අසරණ වෙච්ච ගතිය, පා වෙච්ච ගතිය, කම්මැලි ගතිය, ඒකාකාර ගති පහළ වෙනවා. ඒ හේරම මෙතෙන්දි එන්න පුළුවන් එව්වා ඇති කරන දේවල් නෙමෙයි ඇති වෙන දේවල් වශයෙන් බලනවා නම් ඒක අපිට අකුසලයක්වත් පාපයක්වත් වෙන්නේ නැහැ. නමුත් ඒක අපි දන්නේ නැතුව ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් විශේෂම කිව්වොත් අසෝලා මේක මට කෙරුවා කියලා ආනේ එතකොට වංශනික ධර්මයකට අහුණා වෙනවා. ඒක නිසා මේ සතියේ ඉඳලා සම්පජඤ්ඤයට යනකොට එහි ඇති වෙන වෙනස්කම් ටිකත් බොහෝම වැදගත් කලින් අහලා තියෙනවා. ඒ වගේම තමයි ඒකෙන්දී අහුවෙන්න පුළුවන් බොරු වලවල් ටික. වැටෙන්න පුළුවන් අගල් ටික හොඳට තේරුම් ගන්න ඕනේ. කවවම දාකවත්. ඒව එකකටවත් නැති කවුරුවක්වත් ගොඩ වෙලා නැහැ. ඒ නිසා මේවා රාජ අපරාධයක්වත් දඬුවම් කළ යුතු දේවලුත් නෙවෙයි. අපි මේ හොඳට මුලමඳාක දැක්කනම් තව කෙනෙක් භාවනා කරනකොට වැටෙන හැටි දකිනකොට අපිට මේ හැම පැත්තෙම උදව් කරන්න පුළුවන්. කවදාකවත් යාර දොස් කියන්නේ හිතෙන්නේ නැහැ. හොඳට තේරෙනවා කවුද එහෙම එකවරම වැටෙන්නේ නැතුව නැගිටපු බබා. හැම කෙනා වැටි වැටි තමයි නැගිටින්නේ. නමුත් මේක සරුවච්චන් වහන්සේ මුගක් කාලාට සරුවච්චන් දේශනාව අනුව ආචාර්ය ප්‍රචාරයන් වහන්සලා විසින් මේ සෑම සියුම් ගැටයක්ම ගැටෙන්න පුළුවන් තැනක්ම බොරුවලක්ම සකච්ඡා කරලා තියෙනවා. වෙලා තියෙනවා මේ 2500 කාලය තුල කොච්චරද වෙලා තියෙනවා. ආනේ වෙච්ච දේවල් හරියටම උත්තරේ දෙන්න නම් අපිට ඕන කරන්නේ තමන්ම මේ භාවනා කරනකොට වෙන දේවල් අනුන් බලන්නාසේ වෙන කෙනෙක් බලන්නාසේ තව ගුරුවරයෙකුට ගිහිල්ලා වාර්තා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්තටම ඒකම ඇති අපේ ජීවිතේ. ඉතින් අපි කොච්චර අතගාලස ගාල කොන්නේ පීරුවත් කවදාකවත් අපිට හිත හරියන්නේ කණ්ණාඩියක් හිතට ගියොත් නම් අන්න හිතට ශක්තියක් එනවා. අපිට පේනවා අපේ පිළිඹුව. අපිට පේනවා අපේ ප්‍රතිබිම්බය. ඒකට අපි කොණ්ඩේ පීරුවට පස්සේ හරි. ඒ වගේ තමයි අපේ සම්බ්‍රක්මචාරින් වහන්සේලා අපේ කණ්ණාඩිය තමයි. අපේ ගුරුවරයා අපේ කණ්ණාඩිය තමයි. අපි ඒක ළඟට ගිහිල්ලා වසංගන්න ගියොත් එහෙම නැත්නම් වෙච්ච දේ හරියට ප්‍රකාශ කරගන්න බැරි නම් මෙතෙන් දෙනකන් නම් භාවනාවේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සම්පජාඤ්ඤ වේලාවදී එන්න පුළුවන් මේ ධර්ම ඕජාව කියලා එකක් තියෙනවනේ. ඒ ධර්ම රසය පූර්ණ විඳ ගන්න බැරි වෙනවා. අපි පුද්ගලික ගති පාන්න යනවා. ඔය සාමාන්‍යයෙන් ඔය මේ තරුණ වයසට ගැලපෙන කතාවක් මේ පෙර තියෙන එක ගානක් ඒක හපනකොට කට කට ගාලා කැඩෙන වෙලාවක් වෙනවා. ආන්නේ වෙලාවේදී මේ පෙරගෙඩිය හපන්න හපන්න හැම සරක් රසයක් මෝජාවක්ම ඉන්න පටන් ගන්නවා. ඊට වැඩි ඉදුණාට පස්සේ පෙර රස නැහැ. ඊට වැඩි අමුමුත් රස නැහැ. හරියට ඒ රස ගන්න ආවම හපන්න හපන්න හපන්න ඕජා වෙනවා. ඒ වගේ තමයි මේ ධර්මයේ පුංචි පුංචි කරන්න කරන්න සතියෙන් කඩ කඩ බලන්න බලන්න සතියේ වේපුල්ල ගතියක් සුපතිත්තික ගතියක් නොසැලෙන ගතියක් අකන්න ගතියක් එනවා. ඒ වාගේම සම්පජඤ්ඤේ පුදුමාකාර විදිහට බෙද බෙද අර ධර්මෝජාව පෙන්වන්න පටන් ගන්නවා. ඒ නිසා බොහෝම නැවතිලි තමන් පිළිබඳ මේ විපස්සනාවක් වෙන්නේ කියලා මුලමඳක බලන්න යනවනම් මේ සම්පජඤ්ඤ පබ්බේ ඉඳලා මේ ධාත්මේ පිළිපටිකුල මනසේ කාර්යය අනේක ඇත්තටම වැදගත්ම සිද්ධ වෙන සිද්ධ වෙන්නේ ඉරියාපත පබ්බේ ඉඳලා සම්පජඤ්ඤ පබ්බේට යනකොට. ඒකම විස්තරයක් තමයි මේ ධාතු මනසිකාරය පැත්තට වෙන්නේ. මෙතන ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ පටික්කුල භාවය, පිළිකුල් බව. මුත් මේක ද්වේෂයට යට වෙන්න දෙන්න එපා. මුලමදාක වශයෙන් අපිට බලා ගන්න පුළුවන් නම් අපි ඊගාවට පෙන්වන්න හදන මේකත් වැඩි හරියට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බලුවා වගේ ධාතු මනසිකාරයට යන්න හොඳ මේ තේද ගන්නෙච්ච අධහනසු ගතියක් ඇති. සංතාව විරිය සතිය ප්‍රකට වෙච්ච සමාධියක් සහිත හිතක් සූදානම් කරගන්න. මේ විදිහට තමයි අපි ටික ටික ටික ටික ටික ටික මේ විස්තරේ බලමින් බලමින් බලමින් බලමින් අතුලට යන්නේ. ඒක නිසා සරුවචනාංශ දේශනා කරන මේ සතිපට්ඨාන භාවනාවේදී මේ පළවෙනි කායානුපස්සනාවත් ඇති සෝවාන් වීම සඳහා. විකටම අපිට අවශ්‍යයි. මොකද සම්පූර්ණ හතරම ආරියත්‍ය සඳහා අවශ්‍යයි. සමහරලාට වේදනානුපස්සනාවත් ඇති සෝවාන් වීම සඳහා. සමහර කෙනෙකුට චිත්තානුපස්සනාව ඇති. සමහර කෙනාට ධම්මානුපස්සනාව ඇති. එතකොට මේ සෑම දෙයක් තුළම අර මූලික ගැටේ ලියන ක්‍රමයේ පිළිබඳ රහස. නැත්නම් ඒකට අවශ්‍ය සමීකරණේ. ඒවට අවශ්‍ය යතුරු තියෙනවා. ඒක නිසා මේක සමානලට ඉඳගෙන විනාඩියෙන් දෙකෙන් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සමානට පැය ගාණක් යන්න ඉඩ තියෙනවා මේ කතරේ. කොයි දේ හෝ අනුන්ගේ දෙයක් බලන්න ඇති. තරතෝ සංකල්පයේ යුක්ත හොඳට බලන් ඉන්නවනම් අපි සත්‍යයට පූර්ණ මූලාසනය දෙනවා. එතකොට තමයි සම්පජඤ්ඤය වැඩි වීම සිදු වෙන්නේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ධර්මයේ විහිම ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. එතකොටයි සරුවචනන්ද දේශනා කරන්නේ මට මේ සම්බන්ධය කරන්න දෙයක් නැහැ. මම ඔයත් අන්න පාර කියලා කියලා කියන ඔයත් ගමන් කරන්න. ඒ වගේම තමයි තේරෙන පටන් අර ගන්නවා සංසාරේ කවදාකවත්. අපි මේ වගේ සෙල්ලක්කාර වැඩක් කරලා නැහැ. ඒක අභියෝගශීලී වැඩක් කරලා නැහැ. අපි මේ වගේ කාය ජීවිත නිර්පේක්ෂ වැඩක් කරලා නැහැ. ඒ නිසා තව ඉදිරියටත් අපිට මේ මතුවෙමින් පවතින විදර්ශනා ඥානය එහෙම නැත්නම් මේ සම්පජඤ්ඤාදී ධර්ම තව තවත් ඉක්මනට පහළ කරගන්න පුළුවන් නම් හොඳයි කියලා අර තිබුණු සද්ධාවේ බුදුම කත කැවීමක් වෙනවා. අදහන සුළු ගැටි. අදහන්නේ මොකද? තමන්ගේම වැරදි ටික. තමන් මේක නැගිටගෙන ආපු පාර. එතකොට තමයි වීර්යයක් ඇති වෙන්නේ මේ ගත්ත කරකගත්ත බර කෙලවරට යවලා මිසක් මම අත කියන්නේ නැහැ. මගදී බර අරින්නේ නැහැ කියලා දුර නික්ෂේපය කරන්නේ නැතුව, කරාරින්නේ නැතුව දිගට ගෙන යන්න පුළුවන් ශක්තියක් එනවා. ආන්නේ විදිහට වෙනකොට දුෂ්කරතා මැද සත්‍ය ප්‍රවැත්වීම පිළිබඳව. නැත්නම් සත්‍ය විවිධාංගීකරණය කිරීම පිළිබඳව පරිචයක් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සමාධිය වල්ලේ කටුක ගැහුවත් බඹරේ කරකෙන්නා වාගේ හිතගෙන සමාධිය ඉඳගෙන සමාධිය විජිමු සමාධිය සක්මන් කරමු සමාධිය කියලා දිග්ගට පවතින සමාධියක් වෙන පටන් ගන්නවා මේක සමත නෙවෙයි සමත සමාධියට වැඩිය වෙනස් වෙන අරමුණු මත වෙනස් වෙන ඉරියව් පවතිද්දී රූප ධර්ම පැවතුනත් නාම ධර්ම පැවතුනත් සති ධාරාව අකණ්ඩ කරගන්න පුළුවන් ශක්තියක් එනකොට තමයි මේ විපස්සනා ඥාන වලට පහළ වීමට අවශ්‍ය කරන පසුබිම සකස් වෙයි. නැත්නම් මේ සම්පජාන්‍ය අඛණ්ඩව නිර්වපදිතව වැඩෙන පටන් ගන්නවා. එතකොට ඉතින් මමෙක් නෙවෙයි. කෙරෙන දෙයක් වාටපත් වෙනවා. ඒ නිසා මේ බණ අහලා සාකච්ඡා කරලා තියෙනවා නම් අපිට ඒ දේ වෙනකොට ඒට බාධා කරන්න නැතුව අනවශ්‍ය සැක උපදවල නීවරණ පහල කරගන්න නැතුව අනවශ්‍ය විදිහට සත්‍තාව කඩා ගන්න නැතුව මේකට ආධාර උපකාර කරන්න. මේකට කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියලා. ඒ අනුග්‍රහය අනිවාර්යයෙන්ම පෞද්ගලික දෙයක්. කිසිම කෙනෙකුට පරියන්කේ එතෙන්ද ඇවිල්ලා මෙහෙම කරන්නයි කියලා උපදෙස් දෙන්න බෑ. පරියන්කට ඉස්සලා නම් කීය ධර්ම සාකච්ඡා කළා හැකි බණ කීය හැකි නමුත් ඒ කරුණු කාරණා මෙන්න මේකයි දැන් කරගන්න ඕනේ කියලා හරියට අවශ්‍ය දේ ඒ වෙලාවට පාවිච්චි කරන එක ඒ යෝගාවචරයේ මේ ඒක විදිහට බලනකොට වාසනාවක් එහෙම නැත්නම් ලක් එකක් ඒක හරියට නම් ඒ උපදේශ හරියට වැය කරොත් ඒ චිත්තක්ෂණයම වහා ප්‍රතිඵල ගෙනත් දෙන්න පටන් ගන්නවා. අර ආනාපානේ මුල් කොටස් වගේ නෙවෙයි. මෙතෙන් දෙනකොට එකට එක එකට එක ධර්මයේ ධර්මයේ පිහිටන වෙලාවක් හිටිනවා. ඒ නිසා මෙතන අර සීමාවක් පයින් වෙලාවක්. කඩයිමක් දැනගන්න වෙලාවක්. අන්න ඒකෙදී නිර්පදිත වැඩ ටික කරගෙන යන්න පුළුවන් නම් ඊට පස්සේ තියෙන හුඟක් වෙලාවට කෙරෙන දෙයට ඉඳ ඇරලා ඒ බාධා කරන්නේ නැතුව දිගට යන්න දෙන එක. නිසා හැමදාම පරියන්ක මුලදී පටන් ගන්නකොට කවදාකවත් මොනම ධර්මයක් අත්දන්නේ නැති පොඩි බබෙක් වගේ පටන් අරගෙන කරන්නේ අනේක තමයි ආරක්ෂාකාරී වැඩේ. හැම වෙලාවෙදීම ආයුධ මල්ලේ ඔක්කොම ආයුධ ටික තියෙනවා. කොයි වැඩේ කොයි එක පාවිච්චි කරන්න වෙයිද දන්නේ හැම දෙයකම එළඹ සිටින්න ඉන්නවනම් මරණයට අපි හරි සූදානම්ක් තියෙනවා ඕන දැනට මැරලා කියන ප්‍රශ්න නැහැ මොකද අපි ලෑස්තියි එහෙම නැති වුණොත් තමයි අපිට අරක පිළිබඳ කරගන්න බැරිම මේක කරගන්න බැරිම කියලා අපිට ලොකු චිත්ත පීඩා ඇති වෙන්න පටන් ගන්නවා. මේකෙදි තියෙන්නේ නිකන් බාලදක්ෂෙක් වාගේ ලැබිච්ච ඕන දෙයක් ධර්මයට හරව ගන්න දන්නවා. ඒ වගේම කවදාහක්වත් මහානක් ඇති කරගන්නේ නැහැ. මේ පඬිතුකමක් ඇති කරන්නේ මම දන්නවයි කියලා දැස් වෙන එකයි තියෙන්නේ. මේක තමයි විමුක්තිය කියන්නේ. මේ දැන් ඉන්න දත් වෙන දාන සතුටක් තියෙනවා. ඉස්සරහට එන ඕන ප්‍රශ්නයකට අපි මොන දෙන්න බැරි වුණත් ඒක අපේ වගකීම් පුළුවන් නම් ඒත් වගකීම් කියුවාම මේ සතිපට්ඨාන භාවනාව යනකොට එතන එතන ඒ මේ බරබැමින් දහස් කිරීමක් කරබුරුල් වීමක් සිද්ධ වෙනවා. ආ මේක වෙන එකේදී හොඳටම කැපී පෙනෙන තර තමයි මේ සම්පජඤ්ඤයේ හිත හරවන වෙලාව. ඒක නිසා අපි මේ වෙනකොට අපේ ගත කරලා තියෙන කාලය සලකලා ඒ වගේම අපි ඍජු කොටස භාවනා පිළිබඳ ඉදිරිපත් කරන කරුණු සෑහෙන ඉදිරිපත් වෙච්ච නිසා අපි මෙතනින් સમાප්තියක් වශයෙන් උත්සාහ කරනවා. අපි ඊගාව දවසට බලාපොරොත්තු වෙන්නේ ධාතු මනස කාර්ය පිළිබඳ කොටස. ඒකට යනකොට මේ පාරෙම මේකටත් වඩා සුළු සුළු කරමින් ඉතාම කුඩස් කොටස් වලට කඩමින් මේ සතිය සහ සම්පජාඤ්‍ය දෙක පැවැත්වීමයි එතන කරන්න තියෙන්නේ ඒක නිසා ඒකට අවශ්‍ය කරන විදිහේ ජම්ම ශක්තිය ධෛර්ය බලය ඇති වෙන විදිහට මේ ධර්ම කොටසම තමන්ගේ භාවනාවට සම්බන්ධ කරමින් ඒ අත්‍යන්ත භාවනා අධ්‍යක්ෂින් තව තවත් ලබා ගැනීමට ශක්තිය ධෛර්ය බලය උපදවා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා මේ විදිහට තම තමන් විසින් සපයා ගත යුතු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම සම්පාදනය කර ගැනීම මේ ජීවිතයේ මේ ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයේදීම අපි මෙතුවාකත් ළඟා කරගත්තේ නැති අදි සීල ශික්ෂාවට අදි චිත්ත ශික්ෂාවට අදි ප්‍රඥා ශික්ෂාවට මේක ධෛර්යයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ මිත්‍රිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you.